වහන්සේ ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉලයි පින්නතුනි මේ අද තීන කොටසට සම්බන්ධයි මුල ඉඳලා කිව්වහම දැන් මේ අපි කතා කරන්නේ සක්කාය පිළිබඳ විස්තරයක් මේ සක්කාය කියලා කතා කරනකොට ජීවිතය කියලා කතා කරා නම් යම් කිසි කෙනෙකුට ජීවිතය ගැන කතාවක් තියෙනවා ඒ කතාව මේ සක්කාය කියන වචනේත් එක්ක සම්බන්ධ වෙච්චා මේ කතාව තමයි ඒ පිළිබඳ විස්තරයක් මේ කියන්නේ. ඒකට දැන් අපේ නිරෝධීක ප්‍රශ්නේ නිරන්තරයෙන්ම අපි ප්‍රශ්නයක නිරෝධ භාවයක් පතමින් නැත්නම් සිතමින් නැත්නම් ඊටාමෝ ක්‍රියා කරමින් බොහෝ කාලයක් අපි ජීවිතය පාවිච්චි කරනවා. ඒක ඒ ප්‍රශ්නේ තමයි මෙතන ඉස්සරහට දාන්නේ සක්කාය කියන්නේ. මොකද ක්‍රියා ස්වરૂපයක් ක්‍රියා හැඩයක් ඒ වගේම ක්‍රියාවක අයිතිවාසිකමක්. ඒ සක්කාය කියන වචනේ තේරෙනවා. මොකද්ද සුඛිය ක්‍රියාව කියන්නේ? ඊළඟට අපි දෙවනුව විස්තර කළා සක්කාය සමුදය ගැන. මොකද ඒකෙන් තියෙන මේ ක්‍රියාව යම් කිසි ක්‍රියාවක් මේ ඒ කොටස් වලට අයිතිව කෙරෙනවා නම් ඒ කෙරෙනා වූ මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මේ න්‍යාය මේ පිළිවෙල මේ ක්‍රමයේ ඔස්සේ. කියන එකයි සක්කාය සමුදය කියන්නේ. එතකොට දැන් අපි ජීවිතේ කෙරෙන සෑම වැඩක්ම ඕකට ඇතුළත් වෙනවා. සෑම සිතිවිල්ලක්ම ඔබට ඇතුළත් වෙනවා. වයින් පිටත්තර කිසිම සිද්ධියක් ජීවිතේක නැහැ. ලෝක ධාතුවේ වැලි කැටයකවත් එයින් පිටත්තර සක්කායම් පිටත්තර කිසිවක්. දැන් අපි පොල්ගසක් දැනගත්තොත් පොල්ගෙඩියක් අපි හිතවනවා ඉතින් මේකේ ගහක් වැවෙනවා. ගහ වැවෙනකම් අපි බලනවා. වැළෙන්න පිළිබඳව මුකුත් අපිට කරන්න බෑ. වැළෙන්න සුදුසු තැනක සංපත් කිරීම විතරයි පුදුලුම් කරන්නේ. ඒක කොතන ගන්නත් ඒක වෙනවා. ඒක තේරෙනවා වැළෙනවා නිදිනවා අතීතය. ඒ මොකද ඒ කොස් ඒ පොල් ගහේ නැත්තම් කොස් ගහේ ඒ තිබිච්ච කොටස් වල ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයකුයි අර ගහක් හැදෙනවා. ඒකට අයිති ක්‍රියාවන් ඒවා කරලා තියෙනවා මොනවාද රසායන වලට අයිති ක්‍රියාවන් කරලා තියෙනවා. ගහට කියන්න බෑ. මම ලැබුණා වැදුනා ඔය ගෙඩි මගේ මුදු කියන්න බෑ. දැන් ඒක හැදිච්ච වෙන වෙන හේතුදායි හැදුනේ. ඒක නිසා කිසිම කතාවක් බෑ. ගෙඩි කියනවා ඒවා ප්‍රේරණිත ගන්නට. ඒ වගේ අපේ ජීවිතේ ඒ නීතියම ඒ ක්‍රමයම ඉදිරිපත් කරන. ඒතර ඒක සිද්ධ වෙන හැටි කොස්කහ හෝ පොල්ද හදන්න. මිනිසාට තියෙන පුළුවන්කමක් ඒක විවරණයක් කරලා දුන්නාම ඒක ඔස්සේ තමයි සිතිවිලි යවලා එයින් තමයි දැනගීමට උපකාර වන පැත්තකට පෙරලෙන්න පුළුවන් කාරකම සිං ශක්තියක් අපි ළඟ වැඩ කරනවා ඒත් අපි මේ ශක්තිය ඒ ශක්තිය වැඩිලා තියෙන්නේ මිනිසාගේ හිත. ඒක ශක්තිය අපේ ශක්තිය ඒ ශක්තිය ඒ ශක්තිය හැදෙන ශක්තිය හැදෙන්නේ මේ වයින්මයි. ඒක හරියට අරටුව. එතකොට අපි ඒ ක්‍රියාව ක්‍රියාව කරන ස්වરૂපය විස්තර කළා පෙන්වනවා මේ ඔය තීන ක්‍රියාවල් වල වලින් ලැබෙනා වූ අනිෂ්ට ප්‍රතිඵල සමායයන් දෙරෙන්න කැමති නම් යමෙකුට එයින් දෙරෙන්න ඕන නම් ඒකට කියන්නේ නම් ජීවිතයේ ලැබෙන කර්ද සීලා හිංසාව මේ වෑන් යමෙක් දෙරෙන්න කැමති නම් දෙරෙන්න පුළුවන් දෙරුනේ එක්කෙනාගේ ලකුණු මේකයි කියලා සක්කාය නිරෝධය කියන්නේ. බේරුම පුජ්‍යලයාගේ මම බේරිලාද කියලා දැනගන්න බේරීමේ ලකුණු දෙන්නවා. බේරීමේ ලකුණු වශයෙන් මොනවද? ඡාගපත් නිස්සග්ග මුත්‍යනාලය අන්න කිව්වා අපි කියපා. මොකද ඒ ඒ අවස්ථාවල් වලදී ඒ ඒ කාරණයට ගැළපෙන අයිතිය බහර දුන්න හැටි බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් මෙතන පෙන්වන්නේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ. ඒකෙන් බුදුහාමුදුරන් ඉඳලත් ඒක. නහන්සි ඉදිරිපත් කළා ඒ ඒ අයිතිය ඒ ඒ අවස්ථාවෙන් ඊට සුදුස්සාද පවරීම දීම තමන් කළ තමන්ද දුක් ගලායීමට තියෙන සත්‍ය වෙහිච්ච බවට ලකුණක්. ඒ අර කපල්ල වැහුණා. දුක් එන කපල්ල වැහිච්ච බවට දැන් ජීවිතය වැහිලාද කියලා දැනගන්න පුළුවන් ඒ දොර දිහා බලපුවාම. අන්න ඒ වගේ තමන්ගේ ක්‍රියාදෙස බලනකොට තමන්ට පේන්න ඕන දුක් වෙන පැත්ත වැහිලා කියලා. ඒ කොහොමද දැනගන්න ලකුණ කිව්වා ඒ ඒ දේවල් වලට ඒ අයිති දෙන්න කියලා. ඒ අයිති වෙලා. ඒත් දැන් මිනිහෙකුට ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක ආදී ඕ ගොඩක් තියෙනවා. අපි ගත්ත ජරා දුක වයසට යන්නේක දැන් උඩ දුක් වෙන්න පුළුවන්. ඒකේ මේ දුක එන කපල්ල. දැක්කම යාර තියෙන එතන ඡාගයක් තියෙනවා කරන්නේ. පැවරිල්ලක් තියෙනවා. මොකද? යම් කිසි හේතුවක් නිසා ජීවිතේ හැදුනා නම් ඒ හේතුව දුර්වල වෙනකොට ජීවිත දුර්වල වෙනවා. ඉතින් ඔතන ප්‍රශ්නේ ඉවරයි. ඒක එකට ඉඳ දෙන්න ඕන. ඒ හේතුව ඉඳ දෙන්න ඕන ඒයි. ඒතකොට මේ පුද්ගලයා අර දුර්වලත්වයටපත් වෙනවා, වයසට යනවා, නාකි වෙනවා. ඉතින් ප්‍රශ්නයක් යාරන්නේ. එයා නාකි වෙන්නේ. අර හේතුන් හදාපු වස්තුව දුර්වල වෙනවා ඉතින්. එතකොට ඔව් මට හිතෙනවා ඒකනේ හරිද? ඔය හිතින්නේ කියන එකට සංවිධානය කරන වෙනම කොටසක් තියෙනවා කාම කියලා. ඒක ලෝකයේ තියෙන සත්‍යය. ඒ කාමයේ අයින් කරපුවා මේ හිතිල්ල නෑ. ඒක කාමයට බාරයි. කාමයේ තියෙන තමයි කාමයේ පාවිච්චි නොකර හිටියොත් ඔක නෑ. කැමැත්ත පාවිච්චි කිරීම අයින්. ඒක මේ ලකුණු දෙන්නවා. ඒ ලකුණු ප්‍රධාන මුල පළවෙනිම ලකුණ තමයි ඡාග විතරයි. පටිච්චසග්ග මුත්‍යනාලේ ඡාගයේ ප්‍රතිපද. ඡාග තමයි හැමෙන්නේ මූලික ඉස්සරහට. ඒකෝටි ඡාග ස්වરૂපයේ ඒ දැන් ඡාගයි මම දැන් මගේ ඡාගය ඉවරයි කියලා කෙනෙකුට හිතන්න බෑ. ඒ ඒ වෙලාවට හිතන්න. කොයි වෙලාවද හිතන්නේ? දුක ලැබෙන වෙලාවට, පීඩනයේ තියෙන වෙලාවට, මෙන්න මගේ කොහෙන්දෝ ඡාගය අඩු වෙනවා. බලාගෙන යනකොට ඇර පේනවා මෙන්න මේකයි මං අත්හැරලා නැති පැවරලා පාවල. ඒක දුන්නේ කියලා දුක කියලා. අන්න ඒ ඒ වෙලාවට ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ ජීවිත වෙලාවට දෙන්න ඕනේ. දැන් දැන් කෙනෙක් සෙල්ලමකින් සමර්ථ වෙනවා. සමර්ථ වුණාට පස්සේ ඒක ඇද්ද දෙන්නේ. ඒ ළමයා ගෙදර ඉන්නකොට ඇද්ද දෙන්නේ නැහැ. ඒකෙන් සමර්ථ වෙනවා. අන්න ඒ වගේ සමාජයට ඒක අත්හරින්න කාරණේ තේනකොට ඒක බාර දීපු හැටි සම්පූර්ණයෙන් මේක ඉන්දියන් දෙකේ අයිතිවාසිකම් එක්කම ඉන්නවා. හැබැයි එකක් තියෙනවා. ඒක කරගන්න ඉඩ නොදෙන ශක්තියක් ඇතුළේ තියෙනවා. එහෙම අත්හරින්න ඉඩ නොදෙන ශක්තිය. ක්ලේශ මාර්ගියෝ ක්ලේශ මාර්ග ස්කන්ධ මාර්ග අභිසංකාර මාර්ග කියන තුනක බලපෑම මුත්තු මාර්ග වෙන එකක් ආදී මුත්තු මාර්ග වෙන එක මේ තුනේ හැම ඉස්සරහට ස්කන්ධ මාර්ග අපේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ තියෙන අර කෙලෙස් වලට සුදු දෙන ගති. කෙලෙස් කියන්නේ පීඩාවට ගොදුරු කරන ශක්තියක් ඒක. කාමයේ මූලිකත්වය. එතකොට ඒ ශක්තිය අපි දැනගෙන මේ බැරි ඒක සක්කායට බාර දෙන්නවා. කොහොමද? මේ බැරි අර කෙලෙස් නිසා. ඒ කෙලෙස් එහෙම කරනවා. මාත් මෙහෙම උත්සාහවත් වෙනවා. ඒකට හරස් වෙන හේතු මාත් දානවා. ඒ වැය බලේ හේවත් පාන. ඒක ඔහොම තමයි. ආ මේ දාගෙන දාගෙන යනකොට ඒක දුර වෙනවා. ඒක මේ දුර වෙන දාට යට තීරණය කරන්න පුළුවන්. දැන් මේ මම ඒ මා හිතාපු தත්ත්වයයි මම මේ දැන් මම මුලින් ආරම්භ කරපු පරමාර්ථය මේ දැන් ඉෂ්ට වෙලා අන්න ඒ සක්කාය නිරෝධයේ ලක්ෂණය දෙන්නේ. ඒකත් නිරෝධයේ ලක්ෂණ පෙන්වුවට නිරෝධයේ ගන්න තවත් වෙනම වෙන සංවිධානයක් ඒක ඇතුලේ සකස් වෙනවා. ඔය අපි මේ කටින් කියන්නේ ලකුණු ටික විතරයි. ඊළඟ අපි කෙලස් ගැන කතා කළා. ස්කන්ධ මාර්ග ගැන කිව්වා. ඒ ඔක්කොම මැඩපවත්තන්නේ. තියෙන පැත්තක් තියෙනවා. ඒ පැත්ත තියෙන හරවන්න ඕන. හරවපුවාමයි අර කිව්ව අයිතිවාසිකම් ඡාගපත් ඒ කියන ලකුණු ඉන්නේ. ඉතින් හරවන එක තමයි සක්කාය නිරෝධ ගාමිනී පටිපද. ඒකයි අද කියන්නේ. සක්කාය නිරෝධ ගාමිනී පටිපද. එතකොට ඔය පටිපදාව කියන කියනකොටම ආ බුදු පියාණෝ පෙන්නේ ධම්මදින්නාව පෙන්නේ කවුරුත් සත්‍යෙන් නම් තියෙන එකයි. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා <coughs> වෙන් කළා හිටන් සසර දුකින් මිදෙන අංග අංග අට එතකොට ඒ අංගත් එක්ක ජීවිතේ සම්බන්ධ කිරීමේදී අපි දන්නවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියලා කියන්නේ ලයිස්තු අපි හිත ගන්නවා. නමුත් සම්මා දිට්ඨි කියන එකත් එක්ක අපේ ජීවිතේ පවත්වන්නයි බැරුව ගන්නවා. ඒ දන්නා ජීවිතෙන්ද මම සක්කාය විච්‍ය දන්නවා කියලා කියන්නේ. කොයි වෙලේ හරි එයාට දැනෙනවා නම් ඒ සම්මා විච්‍ය සමාගාව තීන නිසා වෙන මොන උනා. මේ මගේ හරි දැකීම නිසායි මේක මං අර කියන ඡාග ස්වરૂපේ ක්‍රියාත්මක කළේ. දැන් මෙතන යායන් තඤ්ඤෝ භූමෝ වහිකා නන්දරාග සාගතන ඒ ඔක්කොම එකම ඥානමියාගේ මේ ක්‍රියාවේ නෑකබදකම තියෙන්න ඕන එයාට බලන්න පුළුවන්කම තියෙන්න ඕන පස්සට මේකේ ඒ විරාග ස්වરૂපේ තියෙනවා ඒ වගේම නැවත නැවත ඇලෙන ගතිය මේක නෑ කියන දර්ශනයක් එන්න ඕනේ සම්මා දිට්ඨිය වැඩි. එතකොට මේ සම්මා දිට්ඨිය දැන් ආරම්භ කරන මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව ඒ කියන සම්මා දිට්ඨියට ඇතුල් වෙන පුද්ගලයාට මුල් අවස්ථාව නැත්නම් මේකේ ආරම්භ කරන අවස්ථාව ඔහුට ව්‍යාකූල ස්වરૂපයක් පවතිනවා ඒක ස්වභාවය. ස්වභාවය කියන්නේ කෙලෙස් එක්ක ජීවත් වෙච්ච එකේ වර්ග. ඒ මොකද්ද ව්‍යාකූල තත්ත්වයක් කියන්නේ? එහෙම හිතන්න ඉඩ දෙන්නේ නැහැ. සම්මා දර්ශනේ හරියට ලෝකයේ පිළිබඳව, මේ වස්තුව පිළිබඳව, මේ සිද්ධිය පිළිබඳව හිතන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැත්තේ අර කලින් හිතලා තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ පුරුද්ද ඒ පුරුද්ද බලපානවා මේ අලුතෙන් පුරුද්දක් ඉස්සරහට එන. ඒකට මේ මොකක්ද අපි සාමාන්‍ය කතා කළොත් ඒ තියෙන්නේ නිත්‍ය සුඛ ආත්ම කියන ස්වરૂපයක මේ ස්වરૂපයක සංවිධානයක් අපේ සිතේ නිරන්තරයෙන්ම පවතින. ඒක කවද ඉඳලාද සසරට ඇතුල් වෙච්ච දවසේ. කෝටි ප්‍රකෝටි ගණන්. ඒ කියන්න බෑ. කොහොම දීර්ඝ කාලීන පුරුවක්. නිත්‍ය සුඛා. ඒ නිත්‍ය සුඛාත්ම කිවි මොකද්ද? යමක් අතර ගත්තොත්. යමක් අතර ගත්තොත්. යමක් රස බැලුවොත්. යමක් දිහා බැලුවොත්. ඇසුවොත් මේ ආදී ඉන්ද්‍රියන්ගෙන් කරන ඕන ක්‍රියාවකදී යා නිත්‍ය සුඛාත්ම ඉස්සර දාලයි ඒක පාස් කරන්නේ පාස් කරගන්නේ. ඒ කියන්නේ ඒක ස්ථිර කරන්නේ නිත්‍ය සුඛාත්ම දාන. ඒ නිත්‍ය සුඛාත්ම කියන්නේ අපි බඩුවක් අතට ගත්තා. අපි මේ බඩුව අතට ගත්ත මොහොතේම ඇතිරමයක් වෙනවා මේ බඩුව හැමදාම මෙහෙමයි. මේක දිරන බවක්, කැඩෙන බවක්, හැප්පෙන බවක්, බිඳෙන බවක් ඒවා ඔළුවටවත් එන්නේ. ඒවා කුමස් කළා. මේක අද මේ ගන්න කාලයේ මා අවුරුදු ජීවත් වෙනවා කොච්චර ඒ කාලේ එදාටත් මම බලාපොරොත්තු වෙනා මේ මට්ටමේ. ඒකට මේ අපි මේ දැන් පෙන්නගෙන ඉන්නේ අර සක්කාය නීතිය යටතේ හැදිච්ච ක්‍රියා කරන දේවල ආශ්‍රයෙන් අපි ලබන අයිතිවාසිකම් ලැබෙන්නේ කොතනින්ද කියලා පෙන්නනවා. කොතනින්ද මේ දුක දීක්මේ මේ රින්ගන්නේ? ඒ රින්ගන පැත්ත පෙන්වන්න බුදුහාමුදුරුවෝ පෙන්වන අපේ මූලික හුරුව. කිසිම වස්තුවක් අපි අල්ලපුව ඇසුරු කරු පුද්ගලයෙක්ව කිසිම මොහොතක අපට හිතිලා නැහැ දැන් ඔහොම දැන් ඒක මෙහෙම වුණාට ඔයක කොහොම පවතින්නේ නැහැ කියලා හිතපු කස් කිසිම දවසක්. තාම නෑ හිතලා. මේක අහලත් හිතන්න බැරි නඟලයි. එහෙම හිතෙන්නේ. එහෙම හිතෙන්නේ නැත්තර බලපෑම. මොකද්ද බලපෑම? හුරුව. ඒ හුරුව ලබා දෙන්නේ මොන හේතු නිසාද? අපේ තියෙන කාමයේ නිසා කාමයේ තියෙන වේගය අරකේ එල්ලී පවතිීමට ඒ ස්වરૂපෙම ගන්න. ඒ ස්වરૂපෙ ගන්නේ තුොත් ඒකම එල්ලෙන්දයි ඒ කාම වැඩ කරන්නේ. ඒක නිවන. ඒ කාමයේ වැඩ කරන්නේ කාමයේදී කාන්දම. ඒ කාන්දම ඒක බදාගත්තට පස්සේ ඊට වෙනස් එකක් ඒ කාන්දමට පෙන්වන්න බෑ. යොමු කරවන්න බෑ. මොකද ඒක බදාගෙන තියනවා ඒක. ඒ ඇල්ලීම ඇල්ලීම එක්ක ඒ ඇල්ලීම කිව්වහම අර කාන්දම නැත්නම් කාම ශක්තිය ඒ වස්තුවේ ඉන්නාට පස්සේ එතනින් ලැබෙන තීරණය මොකද මං එල්ලුනේ අහවල් එකයි එකයි පොළොස්සෝ හරි මොකක්. ඒ පොළොස්සේ ඒ එල්ලෙන වෙලාවේ තිබිච්ච යම් හැඩයක් තියෙනවා නම් ඒ පොළොස්සේ ඒ හැඩෙත් එක්ක ඒ හැඩේ වෙනස් කරලා නැවත අල්ලන්න ඥාත ශක්තිය නැහැ. නැවත අලුතින් ඒක වෙනස් ඔල්ලෝසාවක් ඒක පරණ ඔල්ලෝසාවක් නැත්නම් ඒක දැන් එහෙම ඉතල අල්ලන්න පිළිවෙලක් නෑ මොකද දැක්ක ඇති අල්ලලා ඉවරයි ඒකේ ඒ ඇල්ලීම නිසා ඒ අල්ලන්නේ යම් කිසි සනසිල්ලක් කවුරු සනසිල්ලක් ලබන්නද නෑ අර කාන්දම් ශක්තිය එල්ලී පවතිනයි ඇලෙන්නේ ඒ අපි කියන අපේ භාෂාවේ අපේ සැපමින්දින්දයි අපි ඒක අසුරු කරන්නේ ඒකට අපේ අර සක්කාය කියන වචනේත් එක්ක ගත්තාම ඒ අපි කියලා කෙනෙක් නෑ ඒ කෘත්‍යයන් ඒවට අයිති වැඩ කරන. ඒකට කාන්දමේ ඒ ඇලින්නේ කෘත්‍ය කරනවා. ඒකද මේ කෘත්‍ය කිරීමේදී සුඛ කියලා ගත්තේ මොකද්ද? ඒ කාන්දම ඒ ආකාරයෙන් එල්ලිලා ඒකත් එක්ක අර පොණෝ බහිකා කියන ඇලීම නිරන්තරයෙන් කරන්න. ඒ කාන්දමට ඉඩකඩ බලාපොරොත්තු වෙනවා ඒ කාන්දම. ඇයි ඒක එල්ලෙනවා. ඒකද දැන් අපි අ වෙනත් හැඩයකින් ගත්තොත් උදාහරණයක් දැන් මල්ලක එල්ලුනොත් මණික් මල්ල කියලා එල්ලුනොත් මේක මණික් මල්ල කියන හැඳින්වීම උදේ ලිච්ච ඇති. අර කාමයේ ලැබිච්ච ඇති. ඒක මණික් ඒකෙන් හිස්සේගෙන යනකොට ඉනි ලහරිමක් කරවලා ඊමණ පැත්තකින් පිටිපස්ස පැත්තෙන් ඒවයි මෙවනකොට අර අල්ලපු ඇල්ලිල්ලේ තියෙන අර අල් මුලින් වලවලු තිබිච්චේ කබ ගතිය එන්නෙන්ද බුදුන් වෙනකොට මෙහෙන් මේක හයියෙන් අල්ලන්න මෙහෙන් ආපහු වේගය යවනවා තේරුණාද ආපහු වේගය යවනවා ඒක ඒක එල්ලෙන්නේ බලනකොට රත් වෙනවා අර ප්‍රමාණ එක තරහ රිද්මයක නැතුව අර කේ අර බුරුල් ගතිය වෙනකොට අර කඩට අල්ලන්නේ වල. ව්‍යාකූල ගතියක් ඒක මෝඩකමක්. නමුත් ඒ කවුරුත් කරන්නේ කාන්ත මේ කාමයේ ඇති. බලකොට රත්ේ. රත්නකොට ඔන්න සුඛයයි. එයා සුඛයයි බලාපොරොත්තුනේ. එයාට දුක්ඛයයි ලැබුණේ. නිත්‍ය සුඛ ආත්ම කියන්නේ එයා එහෙම ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ඉන්න කොහොමද? අර මුලින් තිබිච්ච තදේම ඉඳවලා ඒකට කියන අයිතිවාසිකම සක්නා අන්න එතකොට අපිට පේන්න ඕන දැන් දැන් මේ අපි මේ වස්තුත් එක්ක ලෝකයේ සියල් එක්ක අපි මේ යම් කිසි සම්බන්ධතාවයක් තියෙනකොට තියෙන්නේ අර අර ඒ ළඟ තියෙන කාම ශක්තියක බලපෑම මුල කෙරෙන ක්‍රියාවකුයි අපි මේ අනිත්‍ය සුඛ ආත්ම කියලා අපේ වචන වලින් පාවිච්චි කරනවා සැපේ කිව්වා. සැපේ කිව්වේ මොකද? ඒ කාමයට ඒ ආකාරයෙන් ඒකත් එක්ක ඒ ආරම්භ කරපු ක්‍රියාව කරන්න ඉත මේ බලාපොරොත්තු වීම. බලාපොරොත්තු වෙන එක වස්තුවක් නෙවෙයි ඒ විදිහට කිරීම. ඒක අපිට පේනවා අපි හුඟක් දුරටම මේ අනුසිතව පැත්තක ජීවත් වෙන්නේ. ඒ ඇත්ත උඩ නෙවෙයි. අන්න ඔය හදමට අපේ. ඔය ඇත්ත උඩ නෙමෙයි අපි ජීවත් වෙන්නේ. කෙරෙන එකක් අපි පිළි අරන් තියෙනවා. ඒ කෙරෙන්නේ අපි පිළියරන් තියෙන මේ ලබන තමයි මෙතන උග්‍රව භයානක වේගය අපේ ජීවිතේ බලපාන. කෙරෙන්නේ එකක්. ඒකෝ දැන් ඔය සම්මාදිට්ඨිය කියලා කතා කරන්නේ මොකද්ද? කෙරෙන එක බලන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ කෙරෙන එකක් අපි පිළියරන් තියෙන එකක්. සම්මාදිට්ඨියට වැටෙනකොට එයාගේ සම්පූර්ණයෙන්ම කෙරෙන මිස කෙරෙන එකම බලා ගන්නවා මිසක අපි 아무ති එකක් හිතලා ඒකට යොදන්න හදන්නේ නැහැ. හරි දැකීමේ කියෝකයි. කෙරෙන එක පේන්න ඕන. හරි දැකීම වෙන මොකුත් හරි දැකීමක් නැහැ මේ ලෝකේ. ඒකේ කෙරෙන එක, ඒකේ හැටි, ඒකේ ස්වરૂපය, ඒ ආකාරයෙන් දැනගත්තොත් අන්න ඒකට කියන සම්මාද. දැන් අපි දල වශයෙන් ගත්තොත් පුජ්‍යලයේ දැන් ආශ්‍රේයට ආවා දැන් මඳුරගත්තා. බොහෝම හොඳ හිනාව මිනිහාගේ. ඒ වගේම කාර්මික ඇස් දෙකකුත් තියෙනවා. ඒ පුංචි කොල්ලයි හිනා වෙන්නේ. හැම ඉස්සම විලිස්තගෙන ඉන්නවා. ඉතින් අන්තිම හොඳ මිනිහයි කියලා ඒ වෙලාවට අපි පිළිගන්නවා. ඒක එහෙම පිළිගත්තර කමක් නැහැ. කොයි වෙලාවද හිනා වෙන වෙලාවට හිනා වෙනවා. ඔයාට පුළුවන් අඬන්න. කොයි විලාඳ ඉඳන් දන්නේ. ඒක නිසා hina වෙච්ච වෙලාවට hina වෙනවා අඬන වෙලාවට අඬනවා අවස්ථානුකූලව සිද්ධිය හඳුනන එක විතර බුදුහාමුදුරු කියන සම්මාදිට්ඨිය. සිද්ධිය හඳුනන එක විතර. ඕක තමයි භාවනාව දෙන්නේ. ඔච්චර මහන්සි වෙන්නේ ඔය දැනෙන එක දැනෙමින් ඉන්නේ කියලා කිව්වේ මොකදද? ඔය හුගන්න. ඒ ඒ සිද්ධිය ඒකයි. නමුත් ඒ සිද්ධියේ ඇලෙන්න හෝ ගැටෙන්න මොකුත් නැහැ. හේතුව ඒ ඒක කරන විදිහට හේතු එක්කම වෙලා ඒක කරුණා. දැන් යාට හිනා ගියේ එයාව හිනස් වෙන හේතුවක් මොකක් හෝ එයාගේ ජීවිතය ඇතුලින් ඇවිල්ලා තියෙනවා. ඒක හිනා මට හිනා වුණාවත් මා සතුටු කරන්න හිනා වුණා නෙවෙයි. ඕකයි මෙතන අපිට වැරදිලා තියෙන්නේ. එයාට ඒ වෙලාවේ ඉන්නනුයි බෑ. දැන් සතුටින් ඉන්නවෙන්න ඕනේ නේද? සමහරවිට කේන්තියන් ඉන්නවා ඉතින්. ඒ ඒක සතුටු කරන්න අසතුටු කරන්න ආව නෙවෙයි. එයාගේ මානසික ප්‍රබෝධයක උදානවා මේ ප්‍රබෝධයක් මතු කරන හේතේ කාසෙලා එයාට ඒ වෙලාවට බෑ ඉන්න. දවස් සමහරු පාර යන ගමන් සිගරට් කොට කෑල්ලක් පස්සේ එක පැගිච්ච හැටි උඩපයි. එළ රෝගිනී ඉන්න ටිකක් පිටිපස්සෙල්ලා. සිගරට් එක දිහා ඒ රැගිච් එක දිහා. ඒ කෙනෙක් කියන්න පුළුවන් අර මේ මනුස්සයා උඩ පැන පැන පාර යනවා දැන් කාර් වලට ආවේ. නමුත් ඒ මිනිහා උඩ පැනන්නේ. ඒ මිනිහා නෙවෙයි. පිච්චිච්ච හේතුව නිසා අර ක්‍රියාකාරීත්වය ගැස්සුණා එතකොට මේ වස්තුවත් එක්ක ඉස්සුණා. ඒක යවෙන්න නෙවෙයි. එයා සතුටු නෑ උඩ පයින්න පාරේ ලැජ්ජයි එන්නේ. මේ විසිනානේ. ඒ වෙලාවේ දුන්නු. හැම ක්‍රියාවකම තියෙන්නේ ඒක ඒ විදිහට නේ. දැන් බොහොම බොහොම හිතවත් භාවයෙන් කතා කරන අවස්ථා තියෙනවා. අම් පුපුරයන් අවස්ථා තියෙනවා. ඒ වගේ ඉදිරි පිළිමන ලෑස්ති වෙන අවස්ථා තියෙනවා. මේ ඔක්කොම මොනවද? ඒ ඒ අවස්ථාවේ මනුස්සයාගේ හිත සංවිධානය වෙන හැටි ඒකක් එක්ක තරහ වෙන්නවත් යාළු වෙන්නවත් බෑ. බේරෙන්න විතරයි තියෙන්නේ. දැන් අය අපේ දුක් වුණා. ඉතින් අපි කෙනෙක් ආස කරන්නේ නැහැ. ඒ පිළි පිට්ටුවෙන් අපි දන්නවා මේක කේන්ති ගිල්ලා ඉන්නේ. ඒ පිට්ටුවට යන්න හොඳේ නැහැ. එයාට පුප්පලා අකුලව ගන්න එයාට මිට දෙන්න ඕන. දෙනවා. නයි පෙනේ වගේ තමයි ඔක්කොම. ඒ පුප්පන වෙලාවට පුප්පන් දෙන්න දෙනවා. අයින් වෙලා ඉන්නවා. Taman Taman එයාට පුප්පන්ද උදව් නොදී. අර නාගයා ටිකක් කරලා පුප්පගෙන ඉඳලා එනේ කල්ගොලයක් නැත්නම් මීට වහගෙන යනවා. මේ අපි කරන්නේ පුප්පගෙනම ඉන්න කට්ටු කරනවා. කල්ලට විශ් කරනවා වැලියක්. ඉතින් මේ අඥාය පිළිබඳව අපි දැන ගන්න වගේ ඒකත් එක්තරා ප්‍රමාණික සම්මාදිට්ඨියක් දැනගන්න වගේ මුළු සිද්ධීන් පිළිබඳව සම්මාදිට්ඨියෙන්ද දැන් මෙතෙන් දර මෙරුවාවා අපි මෙරු සලන්නේ නැතුව ආපු හේතුව පෙන්නවා ගින්දරට ඇදී එනවා ගින්දර නිවා දැන් නැහැ ඒ ඒක පිළිබඳ සම්මාදිට්ඨිය. ඒවා කුංචි කුංචි කියන්නේ. ඒකෙන් දැන් අපේ සිතුවිලි පරපුර අස්සට සිතුවිලි අස්සට මේ කියන සම්මාදිට්ඨිය ඇති වූ අවස්ථාවට අර කිව්ව නිත්‍ය සුඛ ආත්ම නිකන් දිරලා නැතිලා අනිත්‍ය දුක්ඛ අනාත්මය ඉස්සරහ අපි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එහෙම කියන එකක් නෙවෙයි ඒ කියන්නේ රූපං අනිච්චං දුක්ඛං අනාත්තා සද්ද යෝක නිකම් මේ ඔච්චිකයියක් වගේ කියෝ කියන්නේ ඒක නෙවෙයි මේ කියන්නේ එහෙම શબ્දයක් කරන්න දෙයක් නැහැ මෙතන රූපං අනිච්චං දුක්ඛ ඒ තරම් පාලි වචන පාවිච්චි කරන්නට ඕනේ නැහැ හම්බෙච්ච හැටි මේ පෙන්වන ස්වરૂපයේ දැනට පමණයි තත්තරින් තත්තරයට වෙනස් වෙන රූපයක් නෙවෙයි ඒක මේ බුදුහාමුදුරුවෝ කිව්ව නිසා පිළිගන්නවා නෙවෙයි ලෝකයට. බත් ලෝකෙ දිහා බලනකොට බුදුබණේ සත්‍යතාවය පේනවා. ඒක නිසා ඒක වෙනස් වෙනවා. ඔක්. ඒක නිසා මේ දැන් තියෙන ස්වરૂපෙම හඳුනනවා. මේමයි දැන් එයා hina හැන. දැන් පුපුරයි. දැන් මට ඔරෝන. දැන් මගේ යනු. ඒව මන් පේනවා මට අඳුරුනවා. නමුත් ඉන්නේ හා එයා හොඳද නරකද කියන්න බෑ. කරන ක්‍රියාවට විතරයි හොඳ නමක් වෙන්න. ඒ වෙලාවේ කෙනෙක්ට තෑග්ගක් දුන්නා ඒ කරපු වැඩේ හොඳයි. මිනිහා හොඳද කියලා මම දන්නේ ඒ කිරිච්ච වැඩේ හොඳයි. ඒ වැඩේ ක්‍රියාවට ගුණ ගුණ දොස් විචනයක් කරනවා මිස පුද්ගලයේ ගුණ දොස් විචනයක් කරන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ වදාළන්නේ වසලය කියන්නේ බ්‍රාහ්මණය කියන්නේ කුජලෙකුට නෙවෙයි. ක්‍රියාවට විතරයි. දැන් මේ ලෝකේ මිනිහා කිව්වේ කුරුල්ලා කිව්වේ යකා කිව්වේ මොඩයා කිව්වේ ඔක්කොම ක්‍රියාවල්. දැන් ඒව අපි නොදන්නාකමයි මෙතන වෙලා තියෙන්නේ. ලෝකේ විවාහයෙන් ඒව ආව. ඔය මොනවද ඔය කියලා දන්නේ නැහැ අපි. ඉතින් ඔහේ අපි පාවිච්චි කරනවා බිස්නස් ලෑනවා ඊට පස්සේ ඊළඟ પરම්පරාවට කොහොම යන්නේ. නමුත් මේ මොනවද මේ ක්‍රියාවලට දීපු නම් අපි සින්නක් කරගත්තා කුජලී. ඔන්න අපි මිත්‍යා දෘෂ්ටියේ විශේෂ කොටස. මිත්‍යා දෘෂ්ටියේ විශේෂ කොටස ක්‍රියාවට අයිති. ප්‍රශංසාව හෝ අප්‍රශංසාව කුජලයාද සින්නක් කරගන්නවා. ඒකින් තමයි පෙන්වන්නේ ඔන්න නිත්‍ය බවක් නිත්‍ය බවක් පටලවාගෙන තිනෝ කල්සේ ඔතන පුද්ගලයෙක් නෑ ක්‍රියා ගොඩක් තියෙන්නේ ඒ ක්‍රියා ගොඩ ආස්තෙන් ඒ ක්‍රියා ගොඩ ආස්තෙන් කරච්ච සිද්ධීන්ගෙන් මේ කොටස හොඳයි ඇයි මේ ක්‍රියා ගොඩක් කිව්වේ මේ ජීවත් වීමේ ක්‍රියා ගොඩක් කිව්වේ දැන් අපි කිසිම ක්‍රියාවක් නැති හුස්මත් නැති හිතියත් දැන් යම් කිසි කෙනෙක් මැණික් ආ ගන්ද යා අවශ්‍යනවා අවශ්‍යනකොට ගලුයි වැලි තමයි ඉන්නේ නමුත් ඒ ඔක්කොම හොඳයි කියන්නේ ඒ අතරතුරේ හොදගෙන හොදෙනකොට ගලක්කම මෙන්න මේ ගල හොඳයි කියන්නේ. අර ඔක්කොම වැලි නිකන්. අන්න ඒ වගේ පුජ්‍යලේකුගේ ක්‍රියා ගොඩක් තියෙනවා. අර පට්ටියට ගත්ත වැලි ගොඩවක්. එයාට හදිස්සියෙන් මැනිකක් තිබුණා. ඒක හොඳයි කියලා අයින් කරනවා. ඒ වගේ. පුජ්‍යලේකී ක්‍රියා ගොඩක් තියෙනවා. එයා ළඟ එයාගේ ජීවිතින් කෙරෙන ප්‍රයෝජනවත් වැදගත් පිළේ වැඩ ටික විතරක් හොඳයි. ඒකෝ ඔය தත්ත්වයට ආපුවාම වෙන්නේ මොකද්ද? ඒ தත්ත්වයට ආපුවාම අර පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා කියන එක අක්කමයි මේ එහෙම නොදී. නන්දි රාගය කියලා කිය මොකද? දැන් අපි ළඟ තියෙන නන්දි රාගය එයා මගේ යාළුවා, එයා මගේ හිතවතා, එයා මගේ හතුරා. ඕක තමයි නන්දි රාගය. හැම එකක්ම Taman සම්බන්ධ කරලා ඒක තීරණයක් දෙනවා. දැන් මෙතන අර නීතිය යටතේ අර අවබෝධය ඔස්සේ සමාගී හිත ක්‍රියා කරමින් යනකොට එයාට පේනවා එයාගේ හිත ඒ වස්තුවත් එක්ක සම්බන්ධයක් වෙන්නේ නැහැ හැඳිනීමක් වෙලා අයින් වෙනවා හරියට සර්පයේ දැන් පාර යනකොට නිකන් සර්පයෙක් වගේ වැලක් තිබුණා සර්පයෙක් තිබුණා හැඩේ දැක්ක හැටි උඩින් පැන්නා. පස්සේ මේ අර මේවා බලන්න. නිකන් ටික ඇඹරිච්ච ලීයක් වුණත් උඩින් පයින්. අන්න ඒ වගේ මේ සමාජයේ අර ජීවිතයේ දුකින් බේරිලා මේ සමාජ විතරක් නේ අපි උපදින ආත්ම කොහේ මේ ඒ තමයි ජීවිතයේ යෙදෙන හැම අවස්ථාවකම ඉස්සෙල්ල බේරුම හදාගෙන ඕන ඊට පස්සේ ඕන ඇසුර සංවිධාන. බේරුවේ කියන්නේ අර තීරණය ඉස්සෙල්ල ගන්න ඕන. හැබැයි බැරි එක ඇත්ත අපිට පුරුද්දක් නැති නිසා නමුත් ගන්න ඕන බව මේ කියන්නේ. ඒ ගැනීමේදී Tamanda පේනවා බුදු වදනක සස්ත්‍රීක පැත්ත ඒකෙත් හොඳ නරක බෙදයක් පෙන්වලා බුදුහාමුදුරුවෝ අර හොඳ පැත්තේ කොටස් ටික වැඩ කරන්න හැටි. ඒ අමාරු වුණත් ඒව යන්තම් කරකෝලවත් ඒක පෙරලා ගත්තොත් ඉතින් ඒ එක පාරක් දෙකක් ඒකත් ලොකු උදව්වක් වෙනවා. ඒතකොට ඒක කරන්න තමයි ඉතින් ওই ධර්මය උගන්වන්නේ. ඒ පින්කම් වලේ දෙන්න, භාවනා කරන්න, දන් දෙන්න, සීල රකින්න. මේ ආදී නම් නානාව වචන වලින් ඔය පෙන්වලා තියෙන මොකද්ද? ටික ටිකවත් ඔය සිටිවිල්ල ඉස්සරහට දාලා හැසිරීම් සංවිධානය කරන්න. පුරුදු වීමකෝ ඉවෙන් පෙන්වන්නේ. ඒ හැම ක්‍රියාවක් අස්සෙම සම්මා දිට්ඨිය තියෙනවා ඒ ක්‍රියාව හරියට කරනවා. හැබැයි වරදලා කරනකොට නෙවෙයි ඒක හරියට කරනවා නම් හැම ක්‍රියාවක් අස්සම සම්මා දිට්ඨිය. ඒකේ ඒ පුජ්‍යලයා ඒ ආකාරයෙන් සිතවිල්ල ඉස්සරහට දානකොට අර පෝනෝ භවිකා නන්දරාග සහගතා කියන එක සිද්ධ වෙනවා වගේම සාගපටි නිස්සග්ග මුත්‍යනාලයක් වෙනවා. ඒකේ අයිතිය ඒකට බාර දීලා මං කිසිම හවුලක් ගත්තේ නෑ යාත් එක්ක. පුජලෙක් නම් එයා මොන විදිහ කෙනෙක්ද කියලා මං හෙව්වේ නෑ. කියන්න ඒ මිනිහට කියන්න බෑ එයා මොන විදිහ කෙනෙක්ද. දැන් මට කියන්න බෑ මං හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා. ඇයි? දැන් මෙතෙක් දුරට මේ හොඳ නම් මම මට ඉස්සරහට කියන්න බෑ මං හොඳද නරකද. ඒ මොකද? මොන අලකලංචයක් වෙයි දන්නේ මගේ මේ සිතට. ඒ තරම් නරක අයිතිවාසිකම්ය අපරන් තියෙනවා. ඉතින් Tamanට කියන්න බැයි නම් තමා ගැන විශ්වාසයක් දරන්න බැයි නම් මම ඉස්සරහට මොනවා කරයිද කියලා. ඉස්සරහට මොනවා කරයිද කියලා කියන්න බැයි නම් තවත් කෙනෙක් කෙරෙහි කොහොමද අපි කියන්නේ? ඒක සම්පූර්ණ එක. ඒක නිසා දවය අනුස්මරණීය දිනේ පටන් ගන්නෙ කුජලයා මරුණාට පස්සේ. එයාගේ අනුස්මරණීය දිනවස්. ඉන්නකන් මේ සැලකිල්ල දක්වන්නේ මොකද අපිට කියන්න බෑ මිනිස්සයා බොහෝම ජාතිතයි සීමේ නොයික් නොයික් අල්වතරන් තියෙන මිනිහෙක් කියලා කියන්නේ නෑ මිනිහා මොකද අද එකක් කරයි හිට එකක් කරයි ඒ බැරි වෙලා එයා වර්ණා කළා ඉතින් එයාගේ මල් මාල දාලා සැලකිලි දක්වනකොට බැරි වෙලා එන්නේ ජීවතු මත ඉන්න කාලේ වෙන නරක වැඩක් කරොත් මේ ඔක්කොම ඉවරයි. ඉතින් පුජ්‍යලයක් ගැන තීරණයක් ගන්න පුළුවන් අවසන් ගන්න. එයා හොඳද නරකද? ඒ නීතිය බුදුන් වහන්සේ පෙන්නවා. බුද්ධ වර්ෂ ගන්න පිරිනම පාප දවසින්ද. වැය බුදු කෙනෙක් නරක වෙනවට නෙමෙයි. ඒ නීති. බුදුන් වෙන්නේ බුදුන් සම්පූර්ණ වුණේ පිරිනම් පාවට පස්සේ. තේරෙනවද? බුද්ධ කෘත්‍ය ගොඩක් තියෙනවා. ඒ බුදු කෙනෙකුට අයිති. බුදු වෙන කිතර නෙමෙයි. බුදු වෙන කියන්නේ මේ බුද්ධිය දිනු කළ කෙලෙස් නැස්. ඒක නෙමෙයි බුදු සම්මා සම්බුදුවරයෙකුට අයිති වෙන්නේ. අවසාන බුද්ධ වචනේ පවස්සන්නේ නිරෝධ සමාපත්තියට සමවදින්න ඕනේ. ඒ සමාපත්තියට සමවැදිලා ඒ පිරිනම් පාන අවසන් හුස්ම හෙල්ලන තුරු ඉන්න ඕනේ. ඒක ඉතින් ඉර්ධි ප්‍රතිහාරි ඉර්ධි බලය උත්කමිය රජා බලයි අනුරුද්ධ කුමාර මේ ස්වාමීන් ආම්තුරු තමයි කිව්වේ සාමනෑ බුදුහාමුදුරු පිරිනම් බෑ. ඒ කියන්නේ බුදු ජීවිතයට අයිති ඒකේ ඒක වට්ටෝරුවක්. ඒ වට්ටෝරුව ඉවරනම් තමයි බුදු. අන්න ඒ එතන ඉඳලයි බුද්ධ වර්ෂ ගත්තේ මේ දැන් බෞද්ධ පාවිච්චි කරන බුද්ධ වර්ෂනේ 2008 හරි කොච්චර හරි ඒ ආවේ තින්නේ. ඒකට දැන් තියෙනවා මේ සාක්ෂි වලින් අපි පෙන්නනවා දැන් කිසි කෙනෙක් කිසිවක් කිසි දෙයක් කිසි සිද්ධියක් එතනින් එතනින් ඒ සිද්ධිය ඉවරයි. ඔය සිද්ධිය නැවත වාරයක් නැහැ. දැන් ලංකාවේ පිටතර සින්දුකාරයෝ හිටියද? ඒ මිනිස්සුත් එදා කියපු සින්දුව අද කියන්න පුළුවන් දෙයක් තාම ඉන්න සමහරු පුළුවන් බෑ. ඒකද ඇයි සම්පෙණී දෙදා සින්දුව කිව්වේ කියනවා වයි පාරක් වල බෑ. ඒ මොකද? ඒ ඒකට දුන්න ගැම්ම දෙන ශක්තිය දැන් එයාගා. කොයි එකක්ද? අන්න ඔය කියන තීරණයට දැසපු කුජලයේ ලෝකයේ දිහා බලනකොට ඒ බලන අහන හැම වෙලාවකම ප්‍රබෝධයක් ප්‍රබෝධයක් කියන්නේ තුතු භාව සතුටු භාවය. නිර්මුල් භාවයක් සිටී තිනවා ලෝකයට ආශ්‍රය මේ ලෝකයට එක්ක ආශ්‍රය කරන කොට ඉන්ද්‍රියන්. ඒ මොකද? පිස්සලා හිත. කිසි වගකීමක් නැති හිතක් ඒ වගකීමක් මුකුත් නැහැ. ඒ වෙලාවට ඒ දේ ගත්තා හරි රස්තාවට ගිහිල්ලා වැඩ කරලා හිටන් ගෙදර යනවා මුකුත් නැහැ ඊළඟට පවුදා ඊළඟට වැඩ කරන්නේ. ඒක කිසිවක් අරන් නැහැ ලෝකේ ආශ්‍රය කරනවා ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඒ ඔක්කොම ලෝකේ ආශ්‍රය කරනවා. එතනින් එතනින් ඒවා ඉවරයි. ඒ ඉවර වෙන ඉවර වෙන ඒ ස්වરૂපයන් ඒ ඒ අවස්ථා ඉවර වෙන සත්‍යයට සිත ගත්තාම අන්න සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා ඔය හතක් දැන් දෙන්නේ මොනවාද අර පළවෙනි එක සම්මාදිට්ඨිය නමුත් එතනින් මෙහාට වෙන්නන්නේ මොනවද ඔය දෙවෙනි එකේ ඉඳලා සම්මා සංකල්පේ ඉඳලා ඔක්කොන්න සම්මානමක් දැම්මා ඇයි ඒ ඇයි ඒ සම්මානම දැම්මේ දැන් ඔය සම්මා දිට්ඨිය තුලින් අර කිව් තීරණය ඔස්සේ හැදිච්ච පුරුද්ද ධර්මයේ ගත්තේ කොහෙන්ද? මනෝ ධාතේ මොලේ. ඒක ඉතින් වාර බොහෝ ගන්න. එයා එහෙම හිතලා හිතලා හිතලා හිතලා ඒ විදිහටම තීරණ අරන් ඉන්නකොට ඒවා ධර්ණය වෙනවා මනෝ ධාතේ. මොලේ. ඊළඟට එයාට දෙවෙනිම ඒකේ ප්‍රතිචාරයක් එනවා ප්‍රතිකාරයක් එනවා ඒ විදිහට නැතුව වෙන විදිහට හිතන්න බැරි විදිය. ඒත් ඒ අවස්ථාවට ආපුවමයි සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ අර විදිහට යා සම්මා දිට්ඨියෙන් යුක්තව ලෝකයේ ඇසට කනට නාසයට දිවට ශරීරයට හවු වෙන හැම නිවිත්තක් එක්කම තම අර විදිහේ පුරු කළ පුරුදු වෙලා තීරණ දිදී කොහොම යනකොට ඊට පස්සේ ආට ඒ ලෝකය ගැන මතක් වෙනකොට කල්පනා වෙනවනේ. දැන් මේ පාරේ ශබ්ද ඇහෙනවා රොම. ඒව කල්පනා වෙනකොට ඒවා එතනින් ඉවර ඉවර කර කර තමන්ගේ තීරණ එල් නොඑල්ලෙන ගතිය සමාගම වැඩ කරන බව දැනෙනවා નિરાයාසයෙන්. අරක උත්සාහය මේක අරක ආයාසයකින් මේක નિરાයාසයෙන්. નિરાයාස සෝ උස්සාය තත්ත්වය. નિરાයාස තත්ත්වයට මේ ලෝකය කතා මේ සිද්ධීන් එක්ක අර නිගමන මත වෙනවා නම් ඒකට කියන්නේ සම්මා සංකල්ප. එතකන් සම්මා සංකල්පය නැහැ. ඊක යන්තා යන්තම් ඔය කුටුග්ග ගායන්න පුළුවන් නමුත් ඒක ස්ථිරයි. කියන්නේ සම්මා සංකල්ප කියලා විවෘතීතකින් කතා කරන්න පුළුවන් වෙන්නේ ලෝකයේ ගැන හිතනකොට. අහවලා එදා අහවල් දෙනදී අහවල් එකයි කළේ. ඒක හොඳ නැහැ. දැන් මිනිහ කොහොමද? අනේ මම. ඒ වැඩේ ගැන විතරයි මම දන්නේ කුජලයා වෙනුනට. එච්චර ඒ තීරණය කියලා එයාට හිතට එනවා නම් මම මේක සම්මා සංකල්පයයි සම්මා වාචාව කිව්වේ මොකද්ද? ඊට පස්සේ මිනිස්සයා මොන කතාව කතා කරන්නේ? කොයි එකක් ගැන කතා කළත් කෙටි තීරණ දීලා ඇති අය කතා. හැබැයි අනේ ওই ඔක්කොම අනිත්‍ය දුක්ඛය ඕවා ගැන අපට ඕනේ නැහැ. එහෙම නිකන් නිකන් මිනිස්සුන්ගෙන් නිකන් නොමගේ හිතේ විදිහට කතා කරන්නේ ඒක නෙමෙයි යාගේ සංවිධානයක් තියෙනවා යාගේ වචනවල මතු බලාපොරොත්තුවට එල්ල වෙච්ච කතා නැති ස්වරූපයක්. ඒ කතාවේ මොකද්ද තියෙන ලක්ෂණය? හැම එකකටම සමාව දෙනවා. හැම එකකටම සමාව දෙනවා කිව්වේ ඒක ඒ තරම් බාර ගතියද කරුණක් නෙවෙයි. ආවලා ආවලාට හොඳටම ගැහැව්වා. මේ මෙයාගේ අහනවත් එක්කම පේනවා අනේ ගහන සෙනට කේන්ති ගිය නිසා ගැහැවි නැත්නම් මිනිහා කවදාවත් අජාන. ඒකයි සමාව කියන්නේ. ගහන තෙන්ද ඇයි? දැන් සක්කාය ගැන දන්නේ. ඒකනේ ගහන තෙන්ද ඒ මිනිහා ගැන සමාජ කේන්තිද නෑ. ඒ මිනිහාගේ අර අසරණකමට එයා කෙරෙහි අනුකම්පාව ඉපදෙන්නේ නැහැ. ඒ මිනිහාට ඒ කෙරෙහි කේන්තින්නේ නෑ මේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒ මොකද හරි නිගමනයක් දීලා තියෙනවා. ඔය මිනිහාට පිස්සු නැහැ. පිස්සු නම් ඉතින් ඒ පිස්සාගේ පැත්ත වෙන එකක්. ඒ මිනිස්යාගේ අර වේගය නැගලා එයාට ඔරොත්තු නොදෙන නිසා යර ගහලා තින්න තව කවදක් ඒ වැඩේ කරෙන්නේ. එයා නොගහන මිනිහෙන්. ඒක අපි දන්නේ. ආයි පාරක් ওই විදිහේ තත්ත්වයක් આવොත් ඒ මැෂ් ඒකින් ගහයි. අන්නේ නිගමනය එක්ක වචන කතා කරනවා. ඒකයි සම්මා වාචා. එහෙම නැත්නම් මම බොරු කියන්නේ නැහැ මම මේ මේ ගේලන් කියන්නේ නැහැ. ඒවෙන් මේවිලා හිතන් ඉන්නේ කියලා හිතනවා. නමුත් එහෙම වුණත් එයා දන්නේ නැහැ කියනවා. අර ඒ ජීව tattete වැටෙන්න නම් අර අවබෝධය අර හැඟීම සමාගේ ධර්මයට වැටෙන්න ඕන මනෝදහස. වැටුණාට පස්සේ ඒකෙන් තමයි වචන සංවිධානය කරන්නේ. ඒ වැටිච්චේව තමයි මේ දැන් කත්‍යාගෙන් නිකුත් වෙන්නේ ශබ්දේ. ඒ සම්මා සංකප්පේ වෙනතුරු ඒ ආශාව හදන්න බෑ. සම්මා සංකප්පේ කියන්නේ කල්පනාවට નિરાයාසින් අර හොඳ කල්පනා එනකොට වචන සංවිධාන වෙයි. ඒ වගේම ක්‍රියා සංවිධාන වෙයි. ඒතර ක්‍රියා සංවිධාන වීමේදී අර වචනයකට මම නිදසුනක් දුන්නා වගේ ඒ ක්‍රියාවස්තේ ඒ සම්මා වායමේ සම්මා සම්මන්තයට වැටෙන කුජලයාගේ ලක්ෂණ මොකද්ද? හැම වෙලෙම අර වචනෙන් ප්‍රමාව දුන්නා වගේ හැම වෙලෙම බේරන්න හදලා ඇති. හැම වෙලෙම බේරන්න හදලා ඇති සම්මා සම්මන්තය හැටියට. ඒකට අපි උදාහරම උදාහරණයක් ගත්තොත් මුළු ජීවිතේ රහතන් වහන්සේලාගේ නෙවෙයි ගම බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ජීවිතේ කොතනවත් නැහැ. කෙනෙක් හෙලන්න කතා කරා. වැටිච්ච මිනිහ නැරිගෙව්වා. එයාට මේ සනසිල්ලක් දුන්න මිස ඔයා මෙහෙම මිනිහා ඔයාට ඉඳ දුන්නොත් කරේ නැගී කියලා බුදුහාමුදුරු හිතුවේ නෑ. ඒක යාගේ සත්‍යය ඇති තමයි. නමුත් මට පුළුවන් ඒවා බේරන්නයි නැත්නම් එකයි. දෙක දෙක එකයි සම්මා කම්මන්තේදී. එක්ක පූර්වම් දැන් දැන් නිකයි නිකයි කියන එක බුදුහාමුදුරු කියලා. රටේ හිටපු ඔක්කොම බේරන්න ගියේ නෑ බුදුහාම පුළුවන් මිනිහට ඒ දැරිනේ නිකන් එක්ක බේරනවා නැත්නම් නිකන් අනර්ථය සිද්ධ කරන්නේ ඒ අනර්ථය සිද්ධ නොකරන එකේ තියෙන වටිනාකම මොකද්ද ඒ අනර්ථය සිද්ධ නොකරනයි කියන්නේ මෙයා දුකක් විඳින්නේ නැහැ කියන එකට සාක්ෂියක් අනර්ථයක් මෙයා කරන්නේ නැtei කියන එකෙන් පෙන්වන්නේ මොකද්ද මෙයා දුකක් විඳින්නේ නැහැ කියන එකයි සාක්ෂිය. ඔය දිලා තින්නේ දුක් නොවිඳින බව දැනගන්න ලකුණු වශයෙන්. ඒ මොකද්ද යම් කිසි විදිහකින් යාළඟ ළඟ සම්මා කම්මන්තේ නොතිබුණා නම් එයා විඳින දුක ඔය මොකක් හරි වරදක් කරාම පස්සේ ඔවුන්ට ඉන්න දෙන්න හොඳ නැහැ. ඕන් නිසා තමයි මේ ඔක්කොම ඒව කරදර වෙන්නේ. ඔයාට උදවලක් කරන්න ඕනේ. කීකී ද්වේෂයක් හිතයට ගන්න. ඒ අර මිනිස්සේ කල්ලගෙන තවත් කෙනෙකුට ගහපු විදිහ කල්ලගෙන මෙයා දැකලා අයිනකින් ඉඳගෙන මෙයා ඉතින් ඒක දැන් රණ්ඩුවක් ඉවරයි. මිනිහා යන්නේ පිච්ච පිච්ච ගෙදර. උන්ට ඉන්න දෙන්න අර අතන යන ගැහුවා. ඉන්නට ආ ලේතාවනේ හිත හිත යනවා මේ යන ගමන් ගෙදර යන ගමන් මිනිහා දුක් විඳිනවා. මොකද්ද දුක? අර මිනිහා එක තරයි. එතකොට මේ අහ කියන්නේ මේ අවුලක්. මෙයා දැන් ගෙදර ගිහින් සමහර විටම ගෙදර අම්මන්දිලා එක්කත් රන් වෙන්න පුළුවන්. ඒකෙන් තියුද මේ යම් යම් හේතු මත කරගෙන. ඒකෙන් දෙන්නන ඔයා දුක් වීම. හේතුව සම්මා කම්මන්තේ නැහැ. සම්මා කම්මන්ත තිබුණා නම් අනේ අර අසරණයා කේන්ති කියලා අරමී ආරාසනයට ගහනවා. අසරණයෝ දෙන්නෙක් මට පේනවා. ඉතින් මම බේරන්නේ කිව්වොත් මට ගුටි ගන්න වෙනවා. ඒක නිසා මම ගෙදර යනවා. මේ අම්මේ පුළුවන් නම් බේරියල්. අන්නේ සම්මා සම්මා. ඒක ඔය ආකාරයෙන් බලනකොට ඒ පුජ්‍යලයා සම්මා කම්මන්තේට වෙනකොට සම්මා වායාම කියන්නේ එයාට ශක්තියක් හැදෙනවා මේක ටික කලයි කරන්න ඕනේ ඊට පස්සේ ශක්තිය හැදෙනවා. ඒ ශක්තිය විසින් කරනවා. ඒ හැදෙන ශක්තියට සම්මා වායාම. ඒ පුජ්‍යලයාගේ ජීවත් වීම සම්මා ආජීව උනේ කොහොමද? එයාට අනර්ථයක් නොවෙන්නේ. හැම දෙයක්ම අසුරු කරන්න දන්න නිසා ජීවත් වීමේ කොතන කොයි මොහොතක්වත් දුක් විඳින්නේ නැහැ. ජීවත් වෙන්නේ කොයි මොහොතක්වත් දුක් විඳින නැහැ ඒ ජීවත් වෙච්ච ටිකට කියන සම්මා ආජීව. එහෙම ජීවත් වෙනකන් සම්මා ආජීව. මොකද අනාර්ථයක් වෙලා නැහැ. කිසිම නරකක් ජීවිතේට එක්කාස වෙලා නැහැ. මේ ජීවිතේ එක්කාස නොවේ. මේ ඒ සිද්ධියේ තමාට පේනවා මුළු කාලයම පාවිච්චි වෙලා තියෙන්නේ ඉතාම සෞම්‍ය ජීවිත රටාවක්. ඒ ජීවිත රටාව මෙයා මේ සමාජයේ ජීවිතේ නිරන්තරයෙන් දැනෙන ස්වરૂපයක්. ඒක කියන සම්මාදී. එතකොට සම්මා සති සම්මා සමාධි කියන්නේ මොකටද? අර සමාගේ සිහිය නිරන්තරයෙන්ම ජීවිතයේ දිස බලනවා මිස බාහිර ලෝකෙ දිස බලන්නේ නැහැ. ඒ මොකද? Taman හරියට හිතුවා දේ ගැන. හරියට යදී හරියටද බැලි. වැරදි මත තිබුණා. ඒ මුකුත් නැතුව තීරණේ සුද්ධ කරන්ද ඈමිස යදීයි බලන්නේ. ලෝකෙ දිහා බලන්න යාදයක් නැහැ. ඒක දිකව සම්මා සම්මා සමාධිය කිව්වේ හැම වෙලේම සම්සුන් හිතක් එයාට තියෙනවා මොනව සිද්ධිය වුණත් එයාට නොසන්සුන් කමක් නෑ. ඉතින් ඔතෙන් එන්න මුල ඔය ඔක්කොම ප්‍රතිඵලයි කිව්වේ අර පළවෙනි එකේ තමයි සම්පූර්ණ වැදගත් කොට තියෙන්නේ මොකද්ද? සම්මාන. අර සක්කාය පිළිබඳව යථා තත්ත්වයෙන් තේරුම් අරගෙන කිසිවක් නිරන්තර නෑ ඒක නිසා ඒ ඒ වෙලාවට සිද්ධිය එක්ක අපි ජීවත් වෙන අර පුජ්‍යලයේ ජීවත් වෙන්න බෑ කියලා තීරණයක් ගන්නක් ආයි. ඒ සම්මාදිට්ඨියේ ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ. ඔන්න ඔකයි අද තියෙන දේශනාව. ඒකින් මගේ දේශනා කාලය අවසానයි. මාතෘකාව සම්පූර්ණයි. දැන් යමක් අහන්න තියෙනවා අහන්න. ඔයා මේ කිව්වේ අර විදිහේ ක්‍රියා කරනකොට ඊට අනුව තමන්ගේ ශරීරයේ තීන රූප කලාප ප්‍රමාණු වල ශක්තිය දෙල්ලි දෙල්ලි දෙල්ලි දෙල්ලි මේ දහසේ හැදුනට පස්සේ ඊට පස්සේ ආට අර ගහපත් ක්‍රියාවල් නිසිනත කරගන්න පුළුවන් පහසෙන් කරන්න ශක්තිය. ඒ ශක්තියට සම්මාවයි. දෙම දයි දයි රැස් තියනවා එන්නත් වේලාව සම්පූර්ණයි. දැන් මේ පින්වත් පිළිස බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනකමෙන් අහන්නේ මේ කවුරු ජීවිත අත්දැකීම් ඇති අය වෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද මේක අගේ වෙන්නේ අනිත් ඒවා ආදීනෝ දැක. දෙවැනි අයට පුළුවන් මේවා පුරුදු කරන්න. ඒක නිසා ඒ විදිහේ පුරුද්දකින් ජීවිතේ සාර්ථක කර ගැනීමට හදන්නා වූ මේ වෙන පිළිසෙකේ ජීවිතයට වෙන්නා වූ යහපත සලකාගෙන ඊට අනුකූල වෙන්නා වූ ලෝකපාල සාසන පාලක මේ ස්ථානයටත් මේ ස්ථානවලටත් අප අපිට කරන්නා ස්ථානවලට පුදි දුක්ඛයන් දීරාජ සමයා ඒ සම්මෝදන් වෙත්තා සතු වෙත්තා ඒ දීරාජ සමයාගේ ආශිර්වාදයේ දී හැමතෙම ලැබීමෙන් තව තවත් මේ උසස් ගුණ ධර්ම දිනු කිරීමේ ශක්තිය දිනු කර ගැනීමට දී අග්‍රහයක් කළ හැකි කාර්යයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයාට සම්තමන් නම් නිතිනේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාට දුක් විඳින්න ලෝකතුන්වත් මේ හැමතමත් මේ සත්‍යයේ කාන්තයෙන් පියුන් දුක් මෙවා ගන්නා වූ අමා මහ නිවන් පිණි හේතු වේවායන් පිට ඇති කරගෙන එක්තාවතා සම්මේ කියන ගාථා ආකාශත්තාය ඥාතීන් පින් දෙන්නේ ධම්මේ ඥාන. සංකම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ රිම්බාන සම්පත්‍ති මිනාතේ සමිද්දතු